නමුත් මේ විදිහට බලනකොට අත්වාද උපාදාන එහෙම නැත්නම් ditth උපාදාන උට වඩා ඉතාමත්ම භයානකයි හරිම ඇබ්බැහියකට ලක් වෙනවා අර කාම උපාදාන වගේ පිටගෙනකොට පේන්නේ නැහැ ඒකමයි භයානක ඒකමයි භයානක ඒ විතරක් නෙමෙයි කාම උපාදානයේ තියෙනකන් ditth උපාදාන පේන්නේ නැති නිසා ඒ කිනාට කවදාකවත් ඒකේ හේතු ප්‍රත්‍යප්පේන්නේ ඒක ගැන දැනගන්න ඕනේ දැනගත්තොත් මට මේකෙන් ගැලවෙන්න පුළුවන් කියලා හැකි සංඥාවක් කවදාකවත් එන්නේ නැහැ කාමෝපාදානයේ රණ ඝන බහලතාවක්. ඒසා බුද්ධ ඥානසේ කරුණාවේ මෛත්‍රියෙන් කියනවා උඹට මම හොඳ ලස්සන බඩුවක් පෙන්වන්නම් ඔන්න කාමේ පොඩ්ඩක් අතාරින්න පුළුවන් කියලා. ඉතින් හොඳ සෙල්ලමක් මම පෙන්නන උපොඩක්. ඉතින් උඟ දෙනෙක් කියනවා බුදුහාමුදුරුවෝ දැක්කට අපිට බෑ කාමයට අතාරින්න අපි කාමෙම ඉන්නවා හොඳයි. බබාලා ඒ සෙල්ලමේ ඉන්න බුදුහාමුදුරුවෝ කතාවක් නැහැ. යම් කිසි කෙනෙක් ඉන්න හොඳයි. වහන්සේ විශ්වාස කරලා අපි කාමයේ මේ විදිහට මේ විදිහට අඩු කරා. ඊට පස්සේ පුදුනා කියන ඕන්න බලපන්. ඔතෙන් ගියාට පස්සේ උඹට ඉදිරියට යන්න සීලයක් ගන්න වෙනවා. ඔන්න සීලය කරන්න ගියාම කොච්චර පටලව ගන්නවද? සීලය සම්බන්ධ කරගෙන කී දෙනෙක් කී දෙනෙක් මනිනවද? අසත්පුරුෂ වෙනවද? එනිසා ඔබ සීලය තියාගනින්. හැබැයි සීලේ කටුබෙරයක් පාඩපත් කරගන්න එපා. කුරුසයක් පාඩපත් කරගන්න එපා. සීලේ තියාගන්නේ සමාධියට වෙන විදිහට කරනවා හිතේ විපිලිස ප්‍රභාවය නැති කිරීමට උපකරණයක් විදියට. කුසල මේ අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි සීලානි. සීලේ කුසලතාවය කියන්නේ ආනන්ද හිතේ විපිලිසර ගති නැහැ. හිතේ අන්දමන්ද ගති නැහැ. අන්දමන්ද ගති දෙයක් වෙනවනම් ඒක සීලබ්බතයක් කියලා මතක තියාගන්න. තමන්ට යම් කාරණාවක් නිසා හිත අන්දමන්ද වෙනවා නම් විපිලිසර වෙනවා නම් ඒක සීලයක් නිසා වෙන්න බෑ කවදාකවත් සීලබ්බත පරාමාශයක් නිසා වෙලා තියෙන්නේ. වහාම දන්න කෙනෙක් ළඟට ගිහින් ඒක සුද්ධ කරගන්න. සීල කවදාකවත් හිත අවුල් කිරීම පිණිසෙන්නේ නැහැ. හිත අවුල් නොකිරීම පිණිසයි තියෙන්නේ. ඒ නිසා හිත අවුල් නොකිරීම පිණිස කියලා හිත අවුල් නොකිරීමේ සමාධිය වඩනකොට තමයි ditthi upadana ප්‍රධාන වශයෙන්ම හිසෝසවන්නේ. නමුත් මේ මනුස්සයා මාන්නක්කාර වුණොත් මට දැන් සමාධිය තියෙනවා මම අනික් අයට වැඩිය උසස් කියලා. කවදාකවත් මේ දිට්ඨු පාදානේ දැක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්න ඕනේ අර කාම උපාදාන සීලබ්බත උපාදාන අයින් කරේ ඊට වඩා ඊටාම සියුම්ම තියෙන මේ දිට්ඨු පාදාන අල්ලන්නයි. අන්නේ දිට්ඨු පාදාන අල්ලගත්තට පස්සේ කාම උපාදානයක් අයින් කිරීම සඳහා ගීගෙන් අතහැරියට දිට්ඨු පාදාන අතහරින්න බෑ ගීගෙන් අතහැරිය. ඒක නිසා කියනවා කය පැවිදි කරන්න පුළුවන් වුණාට හිත පැවිදි කරන්න බෑ. කොච්චර කය පැවිදි කරත් හොඳ ගුරුවරයෙක් ආ හොඳ විවේකතනකට ගියත් අර දෘෂ්ටි ටික තේරෙන්නේ නැහැ හැම තියෙනවා. ඒ බුද්ධලක ඉස්මතු කරගන්න ඕන. ඉස්මතු කරගත්තට පස්සේ තමයි ditthi upadana වල ඉස්සරහින් ගන්නෙ මොකද ditthi upadana සෝවන් මාර්ගෙම කඩන්න පුළුවන්. දරුණුයි තමයි. නමුත් පළවෙනි මාර්ග ඥානෙම කඩන්න පුළුවන් තරම එකක්. නමුත් ඒ සඳහා කරන්න තියෙන ධිට්ඨුපාදාන ගැන කතා කරනකොට ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන මන්ත්‍රේ කටපාඩම් කරන්න කියනවා. කාට හරි කියනවා නම් කවුරු හරි කියනවා නම් මෙයමයි සත්‍යය. මින් එපිට ඔක්කොම බොරු කියලා ඒ තද්ද බල දෘෂ්ටිය. යමෙක් කියනවා නම් මෙයයි හරි මින් එපිට සියල්ල බොරුයි කියලා ඒක තද්ද බල දෘෂ්ටිය. ඉතින් මේක සුද්ධ කළා සුද්ධ කළා මට ඒ දවස්වල ධම්මිකහම් කියලා දුන්නා හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක් කියලා. හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක් බුදුහාරපෙන සම්මාදිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටියක් නැතිකම. මොනම දෘෂ්ටියක් උනත් කොක්ක. ඒ මොන කොක්ක තිබ්බත් ඇවිලෙනවා ඇමිනෙනවා. මේ කොක්ක දිගහැර ගත්තා නම් වෙන කාටවත් ඇමිනෙන්නත් බෑ ඇවිලෙන්නත් බෑ. ඒ නිසා අපේ දෘෂ්ටිය වෙන්න ඕන මධ්‍යම ප්‍රතිපදාව මම ඒකට දෙනවා මං හිතන සමහරට වැරදිද කියන මං දන්නෙත් නෑ මම ඒකට අර මේ මහා කප්පින සූත්‍රයෙන් තමයි මේ උපමාව ගත්තී යම් කිසි කෙනෙක් Taman ඉදිරියට ඇවිල්ලා මේ ආත්මවාදයෙන් කතා කරනවා නම් අනාත්මවාදයෙන් පහර ගහලා නිකන් ඉන්න එකයි තියෙන්නේ යම් කිසි කෙනෙක් ඇවිල්ලා අනාත්මවාදයෙන් පහර ගහනවා නම් ආත්මවාදයෙන් පහර ගන්නවා ගහලා ওই දෙන්නත් එක්කම අත බැඳගෙන ඉන්න එපා උඹ ගැලවිලා ඵලයන් ඒ නිසා උඹ ආත්මවාදී කියලා ඇහුවට ඕක කියන්නත් එපා අනාත්මවාදී කියලා ඇහුවට ඕක කියන්නත් එපා ආත්මවාදී කවොත් අනාත්මවාදෙන් ගහපන් අනාත්මවාදෙන් කවොත් ආත්මවාදෙන් ගහපන් උඹ බැරිල ඵලයන් නමුත් බලන්න අපේ බුද්ධ ආගමත් අනාත්මවාදයක් කරගෙන මොනතරම් ප්‍රශ්න ඇති කරගෙන තියෙනවද කියලා බුදුන්සේකදී කියනවා අපේ ආත්මවාදයක් කියලා ගත්තොත් මේක ප්‍රසවාසයේ ගෙවිලා ගෙවිලා යන තැන ආශ්වාසයේ ගෙවිලා යන තැන ක්ෂය වෙන තැනට වැය වෙන තැනට නිරෝධ වෙන තැනට කොහොමද ආත්මවාදයක් කිට්ටු කරන්න පුළුවන් ආත්මවාදයක් නෙවෙයි පවතින්නේ බෑ මේ දැන් දැක දැක දැන දැන ගෙවෙනවා අනාත්මවාදයක් කරගත්තොත් කොහොමද ආශ්වාසයේ පටන් ගන්න බබු විස්තර කරන්නේ කොහොමද ප්‍රශ්වාසයේ පටන් ගන්න විතර නැත්නම් එක කට ගන්නවා ඊගල කියන උඹට උද්‍යප්පේ ඥානේ දැක්කනම් උඹට කවදාකවත් ආත්මවාදයක් ගන්නත් බෑ අනාත්මවාදයක් ගන්න තුම මැදටයි මේක 1930 ගණන් වල ලංකාවේ තද්ද බල මේ පුවත්පත්වල ප්‍රශ්නයක් මතු කරලා තියලා තිනවා අනාත්මවාදීද කියලා. බුදුරජාණන්සේ ගත්තේ මේ හැම එකක්ම ඇතිවිච්ච ප්‍රශ්නකට උත්තර දෙන්න මිස කවදාකවත් ඒ දැඩි මතයක් අරගෙන ආත්මවාදී හෝ අනාත්මවාදී වෙන්න නෙවෙයි. ඉතින් ඒක මම අර ඉස්ලාම් දවසෙත් මතක් කරනකොට කිව්වේ ඒකයි. ඒ පටිච්චසමුප්පාද වගේ ධර්මයක් නැත්නම් ධර්ම නියාමතාවයක් ධර්ම ත්‍ිතියක් වගේ දෙයකට යනකොට අපිට ඒ වගේ අපි දෙකට බෙදෙන අරකයි මේකයි කියලා ද්වේතාවකටපත් වෙන හැම දෙයකම තියෙන ආධිනව දැනගන්න ඕනේ. ද්වේතාවේ දැනගන්නත් ඕනේ දැනගෙන මේ ද්වේතාවේ හරහා ඊට සාපේක්ෂව ඊට මැද තියෙන මැදමාවත තෝරාගෙන නොගැටි නොඇවිලි හිමීට ඉදිරියට තල්ලු වෙන ගතිය තමයි එතන එතන උපයන්න ඕනේ. ඊසා මොනම වාදයක් හරි අල්ලගෙන හිටියොත් මම මේ ආත්මවාදී හෝ අනාත්මවාදී නැත්නම් ශාස්ත්‍රවාදී නැත්නම් උච්චේතවාදී කියලා එකකින්වත් බෑ එක තැන කරකවනවා. ඒක තමයි උපාදාන කරනවා කියන්නේ උපාදානය කෙරුවොත් ඒ උපාදාන කරන භවයටමපත් වෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මාළු අල්ලන මිනිහා මාළු කාරෙක්. ඌ මාළු ඇල්ලුවාට අන්තිමට ඌගේ නමෙන් මාළුවන්ට අහුවෙලා. ඌ මාළු ආරයා. හැම වෙලාවෙම කරාගන්න තියෙනවා. ඉතින් ඉච්චරයි. තමන් අල්ලන්නේ මොකද්ද ඒකට? උනේ වගේ අත්වාදය ඇල්ලුවා නම් ඒක අඳ ගන්න පටන් ගන්නවා. අනාත්මවාදය ඇල්ලුවා නම් ඒක අඳ ගන්නවා. ওই ගඳ දෙකම තේරුම් ගන්න මැදමාවතේ යන්න නම් යේ ලෝකේ උපයෝපාදාන චේතස අදිඨානා බිනිවේෂානෝසය තේ පජහන්තෝ විරමති නෝපාදයන්තෝ ඔබ ලං වෙලා අල්ල බදාගෙන අදිෂ්ඨාන කරන එකට රිංගගෙන ඒක läගගත්තොත් එතන කොක්ක තමයි ඊට පස්සේ જાතිය තමයි භවයේ තමයි හම්බ වෙන්නේ නිසා මොනම මතයකට හෝ මොනම රුචියකට හෝ මොනම දෙයකට හෝ අපි කිට්ටු වෙනකොට ඒක අල්ල ගන්නකොට ඒක මේක මට වේවා කියලා ප්‍රාර්ථනා පිහිටවනකොට ඒකට බැස ගන්නකොට ඒක läග ගන්නකොට තේරුම් ගන්න ඕනේ බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්නේ. එනිසා බුදින තැනේ හැටියට ලැගම් පොළේ හැටියට නැගිටිල්ල සිද්ධ වෙනවා. නමුත් නොලැට ඉන්නත් බැරි නිසා හැම වෙලාවෙදීම එකින් එකට එකින් එකට මාරු වෙන නැත්නම් පටිච්ච සමුප්පන්න වෙන ඉදප්පච්චේතාවයකට යරි යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා සාමාන්‍ය ලෝකයට වෙන්නේ චපල පුද්ගලෙක් විදියට. කිසිම හැඩයක් පෙන්වන්නේ නැති කිසිම රුචි අරුචිකමක් පෙන්වන්නේ නැති මොන දෙයකටත් අහු වෙන්නේ නැති ආණ්ඩක ප්‍රතිපත්තිය දෙන එක වගේ ඒකට යනකොට එහෙම් පයින්නවා මේකට යනකොට මෙහෙම් පයින්න හැබැයි ඒ යන මනුස්සයා දන්නවා මේ යන්න හදන්නේ නොගැටෙන මාර්ගයෙන් මැද මාවත දිගේ ලෝකෙට පේන්න තියෙන්නේ නෝන්ජලෙක් විදියට. චපල කෙනෙක් විදියට. ප්‍රතිපත්තියක් නැති කෙනෙක් විදියට තමයි පේන්න තියෙන්නේ. අහුණා නම් අහවල් ප්‍රතිපත්තිය කියලා කාට හරි නමක් දෙන්න පුළුවන් වුණා නම් ඒකට ගැළපෙන තරම් හැසිරුණා නම් ඒකම උපාදාන වෙලා තියෙනවා. ඒ නිසා හරියට සර්පයෙක් හැදෙන්න හැදෙන්න හැදෙන්න ඌ හැව ගලවලා අරින්නා වගේ හැව ගැලවෙන්නේ නැත්නම් ඌ හැදෙන්නේ නැහැ. එnde ende ende ende හැව ගලවන්න ඕන. එහෙම නැත්නම් පුංචි බිත්තරයක් පුපුරලා දලබුවක් එළියට එනවා. ඒ දලබුව කාලා කාලා කාලා කාලා ඊට පස්සේ කෝෂගත වෙනවා සිසුවෙක් විදියට. ඊට පස්සේ කෝෂේ පලාගෙන සමනලෙක් විදියට එළියට එනවා. අපි ඒකට රූපාන්තරණය කියලා කියනවා. ඒ රූපාන්තරණය සිද්ධිය උනේ නැත්නම් ලිංගික පරිණතියක් සහිත සමනලෙකුට එන්න බෑ. පිටරෙන් පටන් අරගත්තා. ඊට දලඹියක් බාටපත් වුණා. ඊට පස්සේ ශිෂ්‍යයෙක් බාටපත් වුණා. කෝෂගත වුණා. මෙන්න මේ විදිහට එකින් එකට එකින් එකට yaadෙන රිලේ රේස් එකක් වගේ. බැට් එක එකින් එකට එකින් එකට මාරු වීමමයි මේ භාවනා ජීවිතයේ තියෙන ප්‍රකමණිය කියන්නේ. එක තැනක කොතනක හරි ටැග් ගැහුණා නම්, එක තැනක කොතනක හරි läග ගත්තා නම්, ඒ කියන්නේ අපි මොකද්ද අල්ලලා තිනෝ අල්ලපු දෙයට අපි අහුවෙලා තියෙනවා. ඒ නිසා උපාදානට ඉස්සරහින් තියෙන තණ්හාව, උපාදානට පස්සේ තියෙන භවය, ඒ නිසා අපි උපාදානයේ තියෙන මේ අල්ල බදා ගන්න ගතිය හොඳට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි ඉනිමගක නගිනකොට යට තියෙන කකුල උස්සන්නම් උඩ තියෙන ලී අල්ලන්න. උඩ තියෙන ලී අල්ලන්න යට තියෙන කකුල උස්සන්න බෑ. ඊට පස්සේ ඊගාව කකුල ගන්න ඊගාව ඇතින් ඊට උඩින් තියෙන ගල්ලන්න. ඒ නිසා උපාදානයක් අනිවාර්යයි උපාදානයක් නැති කරන්න. මම දන්නේ මේක කියනකොට තේරෙනවද කියලා. මොන හරි ඇල්ලුවේ නැත්තම් මොන හරි අතාරින්න බෑ. හැබැයි එකක් මතක තියාගන්න අල්ලන්නේ තිබුණට වැඩිය සූක්ෂම දෙයක් කියලා. ගොරෝසු දෙයක් අතහැරීම සඳහා සූක්ෂම දෙයක් අල්ලනවා. ඊට පස්සේ ඒකේ ගොරෝසුකමට වැඩිය ඊට වැඩිය සූක්ෂම දෙයක් අල්ලනවා. ඒ නිසා සාමාන්‍ය ජීවිත කතාවෙන් කියන්නේ ඔබ හොඳ නරක දෙක ගත්තාම හොඳ අල්ලපන් නරක අතහැරපන්. ඊටසේ හොඳේ ඉන්නකොට වෙනවා වඩා හොඳ එකක්. එතකොට වඩා හොඳ එක අල්ලපන් හොඳ අතහැරපන්. ඒතර යම් චිත්තක්ෂණයක ඒ සූර පුරුෂයා හොඳ දේ අතාරිනකොට ලෝකයා දොස් කියන්න පටන් ගන්නවා මේ අක්ෂයට ඔලොමොල වෙලාද මන් දන්නේ මේ හොඳ දේ අතාරින්නේ මොකද්ද මෙච්චර අමාරු වුණාගත්ත හොඳ දේ කියලා. ඒ මනුස්සයා දන්නවා යා ඊට වැඩිය හොඳ දෙයක් අල්ලන්නේ නැහැ හොඳ දේ අතාරින්නේ කියලා. හොඳ නරකක් තේරෙන්නේ නැති මනුස්සයාට පේන්නේ වයර් මාරු වෙලයි කියලා ඔලුව ක්‍රේල් වෙලයි කියලා ඒ නිසා කාටවත් උත්තර බඳගෙන යන්න බෑ. උපාදානෙ නැති කරන්න බෑ උපාදානෙ නැතුව. කට්ටක් අයින් කරන්න බෑ කට්ටක් ඕනේ. නමුත් මතක තියාගන්න අයින් කරන්න ගන්න කට්ට තිබුණු කට්ට රෙඩි ඇසියුම් එකක් කරන්න ඕනේ. ඒකත් තිබුණාට පස්සේ විසි කරන්න ඕනේ. මේකේදී දන්නවනම් මේ උපාදානයේ භයානකයි ගැඹුරුයි. නමුත් ඉච්ඡර සෙල්ලක්කාර ජීවිතයක් මේ යෝගාවචර ජීවිතයක් වගේ සෙල්ලක්කාර ජීවිතයක් ඇත්තෙම නෑ. හැම වෙලාවෙම හැමදේම අපි පාවිච්චි කරන්නේ තිබුණු තැනින් වඩා හොඳ තැනකට යන්න. සියුම් දේන් අතිසූක්ෂම තැනට යන්න.